අරණ විභංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛෝ භගවතෝ පච්චස්සෝ සම් භගවායේ තදවෝචේ අරණ විභංගං වෝ භික්ඛවේ දේශිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ එවං බන්තේ තිකෝතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ සදවෝච නකාම සුඛ මනුයොඤ්ජේය හේනං ගම්මං පොතුජ්ජනිකං අනරියං අනත්ථ සංහිතං නචාත්ත කිල මතානුയോഗං අනුයොංජේය දුක්ඛං අනරියං අනත්ත සංහිතං ඒතේතේ භික්ඛවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛෝකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ උස්සාදනං ච ජඤ්ඤා අපසාදනං ච ජඤ්ඤා උස්සාදනං ච ඤත්වා අපසාදනං ච ඤත්වා මේ උස්සාදෙය්‍ය නාපසාදෙය්‍ය ධම්මමේව දේශෙය්‍ය සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා අජ්ජත්සං සුඛ මනුයොංජෙය්‍ය රහෝවා දන්න භාසෙය්‍ය සම්මුඛානකේනං බනේ අතරමානෝව භාසෙය්‍ය නොතරමානෝ ජනපද නිරොත්තිං නාබි නිවේෂෙය්‍ය සමඤ්ඤන්නාතේ දාවෙය්‍යාතේ අයමුද්දේශෝ අරණ විභංගස්ස නකාම සුඛ මනයොංජේය හේනං ගම්මං කෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං නචාත්ත කිලමතාන යෝගං අනුයොංජේය දුක්ඛං අනරියං අනත්ත සංහිතන්තේ ඉති කෝපනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං යෝකාම පටිසන්දේ සුඛිනෝ සෝමනස්සානුයෝගෝ හීනෝ ගම්මෝ කෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදාං යෝකාම පරිසන්දේ සුඛිනෝ සෝමනස්සානුയോഗං අනරිയോഗං හේනං ධම්මං පෝතුජ්ජනිකං අනරයං අනත්ථ සංහිතං අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදාං යෝ අත්ථ කිලමතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදාං යෝ අත්ථ කිල මතානුയോഗං අනනුയോഗෝ දුක්ඛං අනරියං අනත්ථ සංහිතං අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා නකාම සුඛ මනුයුංජේය හේනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ථ සංහිතං නචාත්ථ කිල මතානුയോഗං අනුයොඤ්ඤේය දුක්ඛං අනරියං අනත්ත සංහිතන්තේ ඉතියන් සංවොත්තං යදමේ සම්පටෙච්ච වොත්තං ඒතේතේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේති ඉති කෝපනේ සංවත්තම් කිංචේතම් පටිච්චවත්තම් අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ ඒතේතේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කෝ කරණේ ඥාන කරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ති ඉතියන් සංවත්තං ඉදමේ සම්පටිච්ඡ වුත්තං උස්සාදනං ච ජඤ්ඤා අපසාදනං ච ජඤ්ඤා උස්සාදනං ච ඤත්වා අපසාදනං ච ඤත්වා නේ උස්සාදෙය්‍ය න අපසාදෙය්‍ය ධම්මමේව දේශයාති ඉති කෝපනේතං බුත්තං කිංචේ සම්පටිච්ච වුත්තං කතංච බෙක්කවේ උස්සාදනාච හෝති අපසාදනාච නොච ධම්මදේශනා යේ කාමපටිසන්දේ සොකිනෝ සෝමනස්සානුയോഗං අනුයුත්තා හේනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං සම්මේතේ සදොක්ඛා සෝපඝාතා සෝපායාසා සපරිලාහා මිච්ඡා පටිපන්නාත්තේ ඉතිවදං ඉත්තේකේ අපසාදේතේ යේ කාම පටිසන්දේසුකිනෝ සෝමනස්සානුയോഗං අනනුයුත්තා හේනං ගම්මං පෝතුජනිකං අනරියං අනත්ථ සංහිතං සබ්බේතේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිලාහා සම්මා පටිපන්නාති ඉතිවදං ඉත්තේකේ උස්සාදේති යේ යත්ත කිලමතානුയോഗං අනුයොත්තා දුක්ඛං අනරියං අනත්ත සංහිතං සබ්බේතේ සදුක්ඛා සෝපඝාතා සෝපායාසා සපරිලාහා මිච්ඡා පටිපන්නාති ඉති වදං ඉත්තේකේ අපසාදේති ඒ අත්ත කිල මතානුയോഗං අනනුයොත්තා දුක්ඛං අනරියං අනත්ත සංහිතං සබ්බේතේ අදුක්ඛා අනුපගාතා අනුපායාසා අපරිලාහා සම්මා පටිපන්නාති इति වදං ඉත්තේකේ උස්සාදේති යේසං කේසංචේ භව සංයෝජනං අප්පහේනං සබ්බේතේ සදුක්ඛා සෞපඝාතා සෞපායාසා සපරිලාහා මිච්ඡා පටිපන්නාති इति වදං ඉත්තේකේ අපසාදේති යේ සංකේ සංචේ විභව සංයෝජනං පහේනං සබ්බේතේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිලාහා සම්මා පටිපන්නාති ඉතිවදං එත්තේකේ උස්සාදේතේ එවං කෝ භික්ඛවේ උස්සාදනාච හෝති අපසාදනාච නොච ධම්මදේශනා කතංච භික්ඛවේ නේව උස්සාදනා හෝතේන අපසාදනා ධම්මදේශනාච යේ කාම පටිසන්දේ සුඛිනෝ සෝමනස්සානුയോഗං අනනුයුත්තා හීනං ගම්මං පොතොජ්ජනිකං අනරියං අනත්ත සංහිතං සම්මේතේ සදුක්ඛා සෞපඝාතා සෞපායාසා සපරිලාහා මිච්ඡා පටිපන්නාති න ඒවමහ අනුയോഗෝච කෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලා හෝ මිච්ඡා පටිපදාසේති වදන් ධම්මමේව දේශේති යේ කාම පටිසන්ධේසු කිනෝ සෝමනස්සානුയോഗං අනුයුත්තා හේනං ගම්මං කෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං සම්වේතේ අදොක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිලාහා සම්මා පටිපන්නාති න ඒවමාහ අනනුയോഗෝචකෝ අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදාති इति වදන් ධම්මමේව දේසේති යේ අත්ත කිලමතානුയോഗං අනුයුත්තා දුක්ඛං අනරියං අනත්ථ සංහිතං සම්බේතේ සදෝක්ඛා සෝපඝාතා සෝපායාසා සපරිලාහා නිච්ඡා පටිපන්නාත්තේ න ඒවමාහ අනුയോഗෝච කෝ සදෝක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලාහෝ නිච්ඡා පටිපදාත්තේ ඉති වදන් ධම්මමේව දේශේති යේ අත්ථ කිලමතානුയോഗං අනනයොත්තා දුක්ඛං අනරියං අනත්ත සංහිතං සම්බේතේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසා අපරිලාහා සම්මා පටිපන්නාති න ඒවමාහ අනනයෝගෝච කෝ අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදාති ඉති වදන් ධම්මමේව දේසේති යේ සංකේ සංචේ භව සංයෝජනං අප්පහේනං සබ්බේ තේස දුක්ඛා සෝපඝාතා සෝපායාසං සපරිලාහා මිච්ඡා පටිපන්නාතේ න ඒවමාහ භව සංයෝජනේ චකෝ අප්පහේනේ භවෝපි අප්පහේනෝ හෝතේති ඉති වදං ධම්මමේව දේශේති යේ සංකේ සංචේ භව සංයෝජනං පහේනං සබ්බේතේ අදුක්ඛා අනුපඝාතා අනුපායාසං අපරිලාහා සම්මා පටිපන්නාතේන ඒවමාහ භව සංයෝජනේච කෝ පහේනේ භවෝපි පහිනෝ හෝති इति ඉති වදන් ධම්මමේව දේශේති එවං කෝ භික්ඛවේ නේවොස්සාදනා හෝතේන අපසාදනා ධම්මදේශනාච උස්සාදනං ච ජඤ්ඤා අපසාදනං ච ජඤ්ඤා උස්සාදනං ච ඤත්වා අපසාදනං ච ඤත්වා නේ උස්සාදෙය්‍ය න අපසාදෙය්‍ය ධම්මමේව දේශේයාති ඉති යන්තං වොත්තං ඉදමේ සම්පටිච්ඡ වොත්තං සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා අජ්ජස්සං සුඛ මනුයොංජේයාති ඉති කෝපනේ සංවුත්තං කිංචේ සම්පටිච්ච වුත්තං පංචමේ වික්ඛවේ කාම ගුණා කතමේ පංච චක්ඛු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපාපිය රූපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා ශද්ධා තේයාලං ගාන විඤ්ඤයා ගන්ධා තේයාලං ජීවා විඤ්ඤයා රසා තේයාලං කාය විඤ්ඤයා පොට්ටබ්බා එත්තා කංසාමනා පාපිය රූපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝ භික්ඛවේ පංචකාම ගුණා එයං කෝ භික්ඛවේ ඉමේ පංචකාම ගුණේ පටිච්ච උප්පජ්ජතේ සුඛං සෝමනස්සං ඉදං උච්චති කාම සුඛං මීල්හ සුඛං පුතුජන සුඛං අනරිය සුඛං න ආසේවිතබ්බං න භාවේතබ්බං න බහුලේකාතබ්බං බාහිතබ්බං ඒතස්ස සුඛස්සාති වදාමි ඉද බෙක්කවේ බෙක්කෝ විවේචේව කාමේහි විවේච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං ඕපසමා අජ්ජස්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාදේජං තේති සුඛං ဒ ුතියං ඥානං පෙය්‍යානම් චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං වොච්චති නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධි සුඛං ආසේවිතබ්බං භාවේතබ්බං බහුලීකාතබ්බං නබායතබ්බං ඒතස්ස සුඛස්සාතේ වදාමේ සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා අජ්ජත්සං සුඛ මනෝ යොඤ්ජේයාති ඉති යං සංවොත්තං ඉදමේ සංපටිච්ච වුත්තං රහෝ වාදං නභාසෙය්‍ය සම්මුඛාන කීනං වනේති ඉති කෝ පනේ සංවොත්තං කිංචේ සංපටිච්ච වුත්තං తత్ర దిక్కవే యంజඤ්ඤාරහో වාදං අභෝතං අතච්ඡං අනත්ථ සංහිතං සසක්ඛන්තං රහෝ වාදං නභාසෙය්‍ය යම්පි ජඤ්ඤා රහෝ වාදං භෝතං සච්ඡං අනත්ථ සංහිතං තස්සපි සික්ඛේය අවචනාය යංච කෝ ජඤ්ඤා රහෝ වාදං භෝතං සච්ඡං අත්ථ සංහිතං සත්‍ර කාලඤ්ඤෝ අස්සත් තස්සරහෝ වාදස්ස වචනාය යත්‍ර භික්ඛවේ යං ජඤ්ඤා සම්මුඛා කීන වාදං අභෝතං අතච්ඡං අනත්ථ සංහිතං සසක්ඛන්තං සම්මුඛා කීන වාදං නභාසෙය්‍ය යම්පි ජඤ්ඤා සම්මුඛා කීන වාදං භෝතං තච්ඡං අනත්ථ සංහිතං තස්සතේ සික්ඛේය අවචනාය යංච කෝ ජඤ්ඤා සම්මුඛා කේන වාදං බොහතං තච්ඡං අත්ථ සංහෙතං තත්‍ර කාලඤ්ඤෝ අස්ස තස්ස සම්මුඛා කේන වාදස්ස වචනාය රහෝ වාදං න භාසෙය සම්මුඛාන කේනං බනේති ඉති යන්තං උත්තං ඉදමේ සම්පරිච්ඡ උත්තං අතරමානෝව භාෂේය නොතරමානෝති ඉති කෝපනේ සංවුත්තං කිංචේ සම්පටිච්ච වුත්තං තත්‍ර වික්ඛවේ තරමානස්ස භාසතෝ කායෝපි කිලමති චිත්තම්පි උපාඤ්ඤති සරෝපි උපාඤ්ඤති කණ්ඨෝපි ආතුරේයති අවිස්සට්ඨම්පි හෝති අවිඤ්ඤයං තරමානස්ස භාසිතං తత్ర භික්ඛවේ අතරමානස්ස භාසතෝ කායෝපීන කිලමතේ චිත්තම්පින උපාඤ්ඤති සරෝපින උපාඤ්ඤති කණ්ඨෝපින ආතුරියති විස්සට්ඨම්පි හෝති විඤ්ඤයං අතරමානස්ස භාසිතම් අතරමානෝව භාෂෙය්‍ය නොතරමානෝති ඉතියන්තං වොත්තං ඉදමේ තං පටිච්ච වොත්තං ජනකඩ නිරොත්තිං නාබි නිවේශෙය්‍ය සමඤ්ඤන්නාති ධාවේයාති ඉති කෝ පනේ සංවුත්තං කිංචේ සම්පරිච්ඡ වුත්තං කතංච බික්කවේ ජනකඩ නිරොත්ත්‍යාච අබිනිවේසෝ හෝති සමඤ්ඤායච අතිසාරෝ ඉද බික්කවේ තදේවේ කච්චේසෝ ජනපදේසෝ පාතේතේ සංජානන්තේ පත්තන්තේ සංජානන්තේ විත්තන්තේ සංජානන්තේ සරවන්තේ සංජානන්තේ ධාරෝපෙන්තේ සංජානන්තේ පෝනන්තේ සංජානන්තේ පිසීලවන්තේ සංජානන්තේ ඉතේ යථා යථානන්තේ සුතේසෝ ජනපදේසෝ සංජානන්තේ තථා තථා ථාමසා පරාමස්ස අබිනිවිස්සවෝ හරති ඉදමේව සත්‍යං මෝඝ මඤ්ඤන්ති එවං කෝ භික්ඛවේ ජනපද නිරෝත්‍යාච අබිනිවේෂෝ හෝති සමඤ්ඤායච අතිසාරෝ කතංච භික්ඛවේ ජනපද නිරෝත්‍යාච අනබිනිවේෂෝ හෝති සමඤ්ඤායච අනතිසාරෝ ඉද බික්කවේ තදේව ඒකච්චේසෝ ජනපදේසෝ පාතේති සංජානන්ති පත්තන්තේ සංජානන්ති විත්තන්තේ සංජානන්ති සරවන්තේ සංජානන්ති ධාරෝපෙන්තේ සංජානන්ති පෝනන්තේ සංජානන්ති පිසීලවන්තේ සංජානන්තේ ඉති යථා යථානන්තේ සුතේසෝ ජනපදේසෝ සංජානන්තේ ඉදං කිරමේ ආයස්මන්තෝ සන්ධාය වෝහරන්තේ තේ තථා තථා වෝහරති අපරාමසේන් එවං කෝ භික්ඛවේ ජනපද නිරුත්‍යාච අබිනිවේසෝ හෝතේ සමඤ්ඤායච අනතිසාරෝ ජනපද නිරුත්තින්නාබි නිවේසෙය්‍ය සමඤ්ඤන්නාති ධාවෙය්‍යාති ඉතියන් සංබොත්තං ඉදමේ සම්පටිච්ච බොත්තං තත්‍ර භික්ඛවේ යෝකාම පටිසන්ධේ සුඛිනෝ සෝමනස්සානු යෝගෝ හීනෝ ගම්මෝ පොතුජ්ජනිකෝ අනරියෝ අනත්තහ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපගතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ තත්‍ර වික්ඛවේ යෝකාම පටිසන්ධේ සුඛිනෝ සෝමනස්සානුയോഗං අනනුയോഗෝ හේනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ථ සංහිතං අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිණාහෝ සම්මා පටිපදාත් තස්මා ඒසෝ ධම්මෝ අරණෝ අත්‍ර බික්ඛවේ යෝ අත්ථ කිල මතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తత్ర භික්ඛවේ යෝ අත්ථ කිල මතානුയോഗං අනනුയോഗෝ දුක්ඛං අනරියං අනත්ථ සංහිතං අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ තත්‍ර භික්ඛවේ යායන් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කෝකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ අදොක්කෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ తత్ర දික්ඛවේ යායන් උස්සාදනාච අපසාදනාච නොච ධම්මදේශනා සදොක්කෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తత్ర දික්ඛවේ යායන් නේ උස්සාදනාන අපසාදනා ධම්මදේශනාච අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුකඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ තත්‍ර දෙක්ඛවේ යමිදං කාම සුඛං මීල්හ සුඛං කෝතෝ ජන සුඛං අනරිය සුඛං සදොක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ තත්‍ර දෙක්ඛවේ යමෙදං නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධි සුඛං අදොක්කෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ తత్ర දෙක්ඛවේ යෝයන් රහෝවාදෝ අභෝතෝ අතච්චෝ අනත්ථ සංහිතෝ සදොක්කෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සපරිලා හෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ තත්‍ර දෙක්ඛවේ යෝයන් රහෝ වාදෝ භූතෝ තච්ඡෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලා හෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తత్ర භික්ඛවේ යායන් රහෝවාදෝ භූතෝ තච්ඡෝ අත්ථ සංහිතෝ අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ තත්‍ර දෙක්ඛවේ යෝයන් සම්මුඛා කීනවාදෝ අභූතෝ අතච්ඡෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ තත්‍ර දෙක්ඛවේ යයන් සම්මුඛා කීනවාදෝ භූතෝ තච්චෝ අනත්ථ සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తత్ర භික්ඛවේ යායන් සම්මුඛා කීන වාදෝ බොහෝතෝ තච්චෝ අත්ථ සංහිතෝ අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ සතර දෙක්ඛවේ යමිදං තරමානස්ස භාසිතං සදොක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපඝාතෝ සෝපායාසෝ සපරිලා හෝ මිච්ඡා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ සතර දෙක්ඛවේ යමිදං අතරමානස්ස භාසිතං අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලා හෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ සත්‍ර භික්ඛවේ ඊවායන් ජනපද නිරුත්ත්‍යාච අබිනවේසෝ සමඤ්ඤාය අතිසාරෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපඝාතෝ සෞපායාසෝ සපරිලා හෝ මිත්‍යා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ සරණෝ తత్ర దిక్కవే యువాయం జనపద నిరుత్యాచ අනබේ නිවේසෝ සමඤ්ඤාය අනතිසාරෝ අදොක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපඝාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපදා තස්මා ඒසෝ ධම්මෝ අරණෝ තස්මාතිය බික්කවේ සරණං ච ධම්මං ඥානිස්සාම අරණං ච ධම්මං ඥානිස්සාම සරණං ච ධම්මං ඤත්වා අරණං ච ධම්මං ඤත්වා අරණ පටිපදං පටිපජ්ජස්සාමාත්තේ එවං හිවෝ භික්ඛවේ සික්ඛේ සම්බං සුභෝති ච පන භික්ඛවේ කුල පුত্তෝ අරණ පටිපදම් පටිපන්නෝති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති අරණ විභංග සුත්තං නවමං